තෙරුවන් සරණයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි. දැන් ඔබ මේ දිනවල ඉගෙන ගන්නේ උතුම් දෙයක්. ඒ තමයි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන අංග. අද ඔබ ඉගෙන ගන්නේ අතිශයින්ම විශේෂ එකක්. ඒක තමයි වීරිය. වීරිය සම්බොජ්ජංගේ. ඔබ දන්නවා වීරිය නැතුව කිසිම ලෞකික ජීවිතයක් දියුණු කරන්න බෑ. ඒ වගේම තමයි වීරිය නැතුව ලෝකෝත්තර ජීවිතයක් දියුණු කරන්නත් බෑ. එහෙමනම් මේ ලෝකෝත්තර ජීවිතයට ලෞකික ජීවිතයටත් වඩා වීරිය අවශ්‍ය වෙනවා. ඉතින් ඔබට පුළුවන් නම් අන්නේ වීරිය දියුණු කරන්ට ඔබ ජය ගන්නවා. වීරිය දියුණු කරන්නේ මෙහෙමයි. ඔබට පුළුවන් වෙන්න ඕනේ ඔබේ හිතේ තියෙන අකුසල් අඳුනාගෙන අකුසල් බැහැර කරන්න. ඔබට පුළුවන් වෙන්න ඕනේ ඔබේ හිතේ තියෙන කුසල් හඳුනාගෙන කුසල් දියුණු කරන්න. ඒ වගේම ඔබට පුළුවන් වෙන්න ඕනේ අනාගතයට අකු තියෙනවා නම් අකුසල් හටගන්න ඔබ ඒව අවබෝධ කරගෙන ඒවා නැති කරන්න. ඔබට පුළුවන් වෙන්න ඕනේ ඔබ තුල වර්ධනය නොවෙච්ච කුසල ධර්ම හැකියතාක් වර්ධනය කරගන්න. හැබැයි මේ ඔක්කොම ඔබ කරන්නේ එක ඉලක්කයකට. ඒ ඉලක්කය තමයි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම. පින්වතුනි මේක බුද්ධ ශාසනයකදී විතරක් ලැබෙන අතිශයින්ම දුර්ලභ දෙයක්. මානසික වීරිය කියන එක සියලු දෙනා දිනු කරන්නේ නැහැ. ඒක දිනු කරන්නේ නුවණ පාවිච්චි කරන දුරදිග බලනා නුවණ ඇති දූරදර්ශී කල්පනා ඇති ශ්‍රී සද්ධර්මයේ මනාකොට තේරුම් ගන්න කෙනා. ඉතින් මේ වගේ දුර්ලභ දෙයක් ඔබේ ජීවිතය තුළ ඔබ එකතු කරගන්නවා නම් ඔබේ ලැබිච්ච මනුෂ්‍ය ජීවිතය ගොඩාක් සාර්ථක කරගන්න පුළුවනි. භවනා කිරීමේදී වුණත් ටිකක් කරලා අතාරින්න එපා. ප්‍රතිපත්තාන වැඩිීමේදී වුණත් ටිකක් කරලා අතාරින්න එපා. විදර්ශනා වැඩිීමේදී වුණත් ටිකක් කරලා අතාරින්න එපා. ඔබේ අදහස මුදුන්පත් වෙනකම්ම ඔබේ ජීවිතයට ධර්මය අවබෝධ කරගන්න පුළුවන් වෙනකම්ම අත්මයර ඔබ වීරිය පවත්වන්න ඕනේ. පින්වතුනි බුදුරජාණන් වහන්සේ වදාළේ ධර්මයේ පරලොව ගිහින් දකින එකක් නෙමෙයි. මෙලොව දැකලා ඉන්න එකක්. ඒ නිසා ඔබට මේ ජීවිතේදී ඔබේ මේ ගෙවි යන කාල පරිච්ඡේදය මේ දුර්ලභ කාලේ වටිනා කාලේ ඔබ පාවිච්චි කරන්න ධර්ම අවබෝධය පිණිස. එතකොට ඔබ ඒකට නුවණ පාවිච්චි කරන කෙනෙක් වෙනවා. ඒ නුවණ පාවිච්චි කරන්න ඔබට වීරිය ඕනේ. ඔබට සිහිය ඕනේ. සිහිය පවත්වන්නත් වීරිය ඕනේ. වීරිය නැත්නම් කිසි දෙයක් කරන්න බෑ. මේ ධර්ම මාර්ගයේදී ඔබ සීල් රැකීම පිණිස වීරිය ගන්න. සමාධිය දියුණු කර ගැනීම පිණිස වීරිය ගන්න. ප්‍රඥාව දියුණු කර ගැනීම පිණිස වීරිය ගන්න. නුවණ දියුණු කරගෙන නිකලස් වීම පිණිස වීරිය ගන්න. වීරියවන්තයා ජය ගන්නවා. පින්වතුනි වීරිය පිළිබඳ අතිශයින්ම චමත්කාරජනක දර්ශනය තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල විතරයි. ඉතින් ඒ නිසා ඔබට වීරිය දියුණු කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගැනීමේ දුර්ලභ වාග්ය මේ ජීවිතය තුලම ලැබේවා කියලා ආශිර්වාද කරනවා.